විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි බාල තරුණ මහලු කා අතරත් අතිශයින් ජනප්‍රිය වූ ජපානයේ නිපදවන ලද ටෙලිනාට්‍යයක් ඔෂීන් ඔබ වහවහ රූපවාහිනී යන්ත්‍රය ඇසලට කැඳ වූ එම නාටකයේ තේමා වාදනයයි මේ අලෙයිපා යුදේ එය රහුමාන් සංගීතයේ සැපියු දෙමළ චිත්‍රපටයක්. ඊට ඇතුළත් පෙම් ජවනිකාවකට සුමට හඬින් මේ ගීය ගැයුවා සාධනා සර්ගම්. නවකතාවක් ඇසුරින් නිපැයුණු ඉරාන ඇමරිකානු ඒකාබද්ධ චලනචිත්‍රයක් කැරවෑන්. එය සංගීතයෙන් රසගෙන වූයේ මයික් බැට්. මේ එහි ආ ඉතා ජනප්‍රිය තේමා සංගීතයයි. Thank you. පිරෙන්නේ මේ මෙසි කෙල රැගෙනෙන ඉස්තරම් පැණියෙන් විශ්ව මధుර ඔබේ සවන් පුරවන්නේ අගනා සංගීත පැණියෙන් තමාගේ නුදුරාගත් ප්‍රේමය පිළිබඳව වංගබසින් ගයන්නේ මధుරා භට්ටාචාර්යව ඉන්ද්‍රදීප් දාස්ගුප්ත ඇගේ වියෝගී හැඟුම් සංගීතයෙන් ඉස්මතු කළා দিন একা একা যায় চলে যায় মন খুঁজে সে তো পায়নি আমায় একা একা যায় চলে যায় খুঁজে সে তো හින්දි චිත්‍රපට සංගීතඥයරු සී රාමචන්ද්‍රන් හොත් චිතල්කා රාමචන්ද්‍ර අර්ජාඩ් චිත්‍රපටියේ සංගීතවත් කරමින් ලතා මංගেশකා සමග ගීයක් ගැයුවා. ඒ තනුව අනුව ලතා සහ ධර්මදාස වල්පොල ගැයූ ගීය සූර්යා සිනමා පටේට භාවිත කොට තිබුණා. මුල් හින්දි ගීයට යම් පමණකට සමානව සංගීතය මෙහෙයවා තිබීමත් ලතාවල් පුලගේ අලංකාර ගැයීමත් හේතු කොට ගීතයේ අනුකාරක වූවත් විශ්වමధుරට තෝරා ගැනීමට තීරණය කළා. ඒ තීරණය නිවැරදිදයි තීන්දුව කිරීම ශ්‍රාවක ඔබට බාරයි. වන්නේ මයි අපට පෙඳී ගියයින් මේ දර්ශනේ දිලන්නේ සිත් බඳනේ නිතාමයි කිස්තිර ප්‍රේමියත් නම් කොයි දේට මුත් පියා කයි ගියායයි වසර 1833ත් 1897ත් අතර ජීවත් වූ ජර්මන් ජාතික ජොහන්ස් බ්‍රහම්ස් නිර්මාණය කළ හංගේරියානු නැටුම අංක 5 දැන් රස විඳිමු Thank you. විශ්වමధుර සුපුරුදු අතහිත හේමන්ත සතරමාදු මහේන්ද්‍ර වික්‍රමාරච්චි සමග සමන්ත පියසෝම විශ්වමధుර නිෂ්පාදන සහාය අචලා ගුණසේකර විශ්වමధుර අධීක්ෂණය අශෝකා බාලසෝරිය විශ්වමధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න